විශ්ව මధుර විශ්ව මధుර විශ්ව මధుර ඔබේ සංගීත රසස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි වසර 20කට පසු යන අරුත රැගත් බී සල්බාඩ් බෙහෙවින් ජනප්‍රිය වූ හින්දි සලරුවක්. එය නිෂ්පාදනය කොට සංගීතවත් කළේ හේමන්ත් කුමාර් නැමැති සුප්‍රකට සංගීතවේදියා විසින්. එම චලනචිත්‍රයට ඔහු ගැයූ රස පිරිගීයකින් අද විශ්ව මధుර පළමු මිහිර විඳින්නටයි මේ ඇරයුම. کی گھٹا چوران لے کہیں چوری چوریا شوق بلیا آپ کی ادا چورا ن لی کہیں وہ قدم اکیلے آگے بڑھائیے آپ کو ہماری قسم لوٹ لائیے کر کے ہمیں لو نہ جائیے آپ کو ہماری قسم لوٹ لائیے کی وہ ڈالیاں بڑھ کے چوم لینا آپ کے قدم دیکھیے گلاب کی وہ ڈالیاں بڑھ کے چوم لینا آپ کے قدم کھوئے کھوئے بھور بھی ہے باغ میں کوئی آپ کو بنانا لے کلو بہک بہک نظروں سے خود کو بچائیے آپ کو ہماری قسم لوٹ آئیے بے قرار کر کے ہمیں نہ جائیے آپ کو ہماری قسم لوٹ آئیے زندگی کے راستے عجیب ہے چلا نہ کیجیے خیر ہے اسی میں آپ کی حضور اپنا کوئی ساتھی ڈھونڈ لیجیے سن کے دل کی بات یوں نہ نمسرائیے آپ کو ہماری قسم لوٹ لوٹائی کر کے ہمیں یوں نہ جائیے آپ کو ہماری قسم لوٹ لوٹائیے اقرار کر کے ہم نہ جائیے آپ ہماری قسم لوٹ آئیے දක්ෂ පියානෝ වාදකයෙකු ලෙස ලාබාල වියේදීම දස්කම් පෑ ප්‍රංශ ජාතික රේමන්ඩ් ලූෆර්ගේ සංගීතාංගයක අපූර්වත්වය දැන් හඳුනා ගන්න. නිදහසේ hama යන සුළඟසේ ගගන සරණ විහඟුන්සේ ඔබේ සිටිවිලි වලා රොදක පාකර යැවීමට දැන් සෝදානම් වන්න. එහෙත් පියවි ලොවට හීන් සැරේ ළඟාවන්නටත් මතක තබා ගන්න අතීතයේ සිට පැවතෙන අපගේ සංස්කෘතිකාංගයක්. ඒත් ඊට අලි ඇතුන් යොදා ගැනීම පිළිබඳව එල්ලවන විවේචන දැන් දැන් වැඩි වී තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රකට පෙරහැරක සුර ලෝකයෙන් පැමිණියා වැනි තවත් විචිත්‍ර අංග රසක් පවතින බව කිසිසේත් අමතක කළ යුතු නැහැ. ජෝර්ජ් ලෙස්ලි රණසිංහයන් පබඳු පැට්‍රික් දෙනිපිටිය විසින් අපගේ දේශීය ඌරුව මතුවන සංගීතයෙන් හැඩකළ මේ අමරණීය ගීතය ගායනයෙන් සරු කළා සුසිල් ප්‍රේමරත්නයන් ඇතුළු පිරිස. some ඉතාලියානු සංගීතඥ පයවෙල් රූස් හිට්ස්කිගේ I love you නම් මේ සංගීත කාව්‍යයෙන් හෙළිවන්නේ ඇතැම් විට සීමාව ඉක්මවා ඉහ වහා ගිය ආදර හැඟීම් විය හැකියි විශ්ව මధుර ඔබේ සංගීත රසාස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි ජෑස් සංගීතය ඇමරිකානු ශාස්ත්‍රීය සංගීතය ලෙසට ඇතෙමුන් අරුත් දක්වනවා හැඟීම් අනිසි ලෙස මොලවන්නේ නැති තැන්පත් රිද්මයානුකූල භාවයක් පසුතලයේ කොට ගැනීම එහි අපූර්වත්වයයි ඩේවි බ්‍රූබෙක්ගේ රන් වන් දුඹුරු නොහොත් ගෝල්ඩන් බ්‍රවුන් සංගීතාංගයෙන් ජෑස් භාවයන් හඳුනා ගනිමු. Thank you. අතීත එංගලන්තයේ ස්කාබරෝ නමින් පැවැත්වුණු විසිතුරු පොළ පසුබිම් කොටගත් ජන ගායනයක් පසුව ජනප්‍රිය ගායන දෙපළක් වන සයිමන් සහ ගාෆන්කල් විසින් රසවත් ගීයක් බවට පෙරළුවා. එම ගීය මధుර ලෙස ගී ගායනා සරා බ්‍රයිට් හඳින් විඳින්නටයි ඔබට මේ ඇරයුම. ඔබ තුල සැබෑ ආදරයක් වේනම් ඒ බව පෙන්눔 කරන්න. අතහිත හේමන්ත සපරමාදු සමග සමන්ත පියසෝම විතින් නිෂ්පාදන සහාය දමයන්ති කොළඹගේ නිෂ්පාදන අධීක්ෂණය අශෝකා බාලසූරිය විශ්ව මధుර ඉදිරිපත් කළ මා මහේන්ද්‍ර වික්‍රමාරච්චි විශ්ව මధుර සැලසුම සහ පිටපත විජිත් කුමාර් සේනාරත්න Thank you.